දේශනා කරන්නට යෙදුණු තුම් ධර්මයෙන් සල්පයක් ශ්‍රවණය කරගන්නට එනතුනි ධර්මයේ තුලින් ලබන සැනසීම හැරුණකොට මේ ලෝකේ වෙනත් සැනසීමක් අපිට ලබන්නට ක්‍රමයක් නැත්තේ ධර්මයේ තුල ලබන සැනසීම අලෝභ, අද්වේෂ, අමෝහ සහගත සිතකින් ලබන උත්තරීතර නිවීමක්. ඒ නිවීමේ පණිවිඩය, ඒ නිවීමේ මාර්ගය, නිවීමේ ප්‍රතිපදාව තමයි අපිට සද්ධර්මයේ තුල අපිට අහන්නට, අත්විඳින්නට ලැබෙන්නේ. එනිසා ධර්මයේ පිළිබඳව අපි අහන්නට ඕනේ අපේ ජීවිතයේට අවබෝධයක් ඇති වෙන විදිහට හැම ධර්මයක් තුළින්ම ධර්ම කාරණාවක් තුළින්ම අපිට තමන්ගේ ජීවිතේ දකින්නට පුරුදු වෙන්නට ඕනේ. ඒ කිව්වේ හැම ධර්ම කාරණාවක්ම තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගන්නට උත්සාහ කරන්නට ඕනේ. එහෙම නැතිනම් අපි අහන දේ ගොඩක් වෙලාවට පාඩමක් විදිහට සංඛ්‍යාත්මකව හෝ අපි ගොඩනගාගෙන මතක තියාගෙන ඉන්න තවත් එක පුද්ගලයෙක් ලෝකෙ තුල දිහි වෙලා නම් ඒක තේරුමක් බවට පත් වෙන්නේ නැහැ. ඒක ධර්මය අපිට අන්තිමේටම කෙලෙසයක් බවට පත් වෙලා ධර්මය ඉගෙනගත්ත තවත් එක පුද්ගලයෙක් ලෝකෙ තුල දිහි වෙලා ඉඳී. එතකොට ධර්මයේ ඉගෙනගත්ත පුද්ගලයාට ලෝකෙන් දැනුම් අහන්නට ලෝකෙන් සාධන පීඩන වලට මුහුණ දෙන්නට සිද්ධ වෙයි. එහෙම වුණාම ජීවිතයේ කෙනෙකුට දුක් විඳින්නට දුක ඇති කරගන්නට පුළුවන් මානසික පසුබිම තුළමයි කටයුතු කරන්නේ. ඒ නිසා වැදගත්ම දේ තමයි ධර්මයේ තුල හැසිරෙන අපි පුද්ගල භාවයේ දුර වෙන විදිහට ධර්මයේ තුල හැසිරීම. ඊට අවශ්‍ය සියලු කාරණාවන් අපිට ලෞකික ලෝකෝත්තර ප්‍රතිපදාවන් මනාකොට සකස් කර ගැනීමට අවශ්‍ය ලෙස ඒ ධර්ම කාරණාවන් ජීවිතයට සොදා ගන්නට අවශ්‍යයි. අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන බොහෝ වැදගත් කාරණා රාශියක් අපි සාකච්ඡා කළා. පසුගිය දේශනාවන් තුළ අපි චතුරාර්ය සත්‍ය ධර්මයේ ටිකක් සාකච්ඡා කළා වගේම පංච විමුක්තායතන ධර්මයේනි ඒ වගේම ච අනුත්තරීය ධර්මයන් පිළිබඳවත් අපි කතා කළා. එතනදී දසනානුත්තරිය, ශ්‍රවණානුත්තරිය, ලාභානුත්තරිය, සික්ඛානුත්තරිය, පාරිචර්යානුත්තරිය, ඒ වගේම අනුස්සතානුත්තරිය කියන මේ කාරණාවන් පිළිබඳව අපි කතා කළා. අපි එතනදී මතක් කළා. අපේ ජීවිතයේ සම්පූර්ණම මේ ධර්මයේ ඔස්සේ රැකගෙන යන්නට අවශ්‍ය ක්‍රමයක් තමයි මේ අනුත්තරීය ධර්මයන්ගෙන් අපිට කතා කරන්නේ අනුත්තරීය ධර්මයන්ගෙන් පෙන්වා දෙන්නේ කියන එක පිළිබඳව. ඒ නිසා අපිට වැදගත් නොවන උත්තරීතර නොවන අනිත් ධර්මයන් පසකින් තබලා මේ උත්තරීතර ජේෂ්ඨතර වස්තුන් ධර්මයන් අපේ ජීවිතයට ලං කරගන්නට උත්සාහයක් දරන්නට අවශ්‍ය වෙනවා. අද දවසේදී අපිට තියෙනවා සාකච්ඡා කරන්නට සත්‍ය ධම්මා අභිඤ්ඤේය ධර්මතා හතක් තියෙනවා විශේෂ නුවණින් දත යුතු. ඒ ධර්මතා හත මොනවද? සත්ත නිද්දස වත්තුනි. නිද්දස වත්තු හතක් තියෙනවා. නිද්දස කියලා කියනකොට මේ නිද්දස වත්තු කියලා කියනකොට නිද්දස කියන වචනේ දැක්වෙන අර්ථය තමයි මේ දශවස් පූර්ණය වූ කියන අර්ථයත් දැක්වෙනවා. ඒ වගේම නිද්දස කියනකොට මේ කරුණා රහිත කියන අර්ථය දැක්වෙනවා. ඒ වගේම නිර්දෝෂාදී අර්ථ විභාගයෙන් දැක්වෙනවා. මෙන්න මේ විදිහට නිද්දසවත්තු කියනකොට මෙතනදී අදහස් කරන්නේ පරිපූර්ණාර්ථ කියන පරිපූර්ණාර්ථයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී බොහෝ නිගන්ත ශ්‍රාවකයන් අතර තිබුණා දසවස් පිරුණු නිගන්තයෙක් තමයි නිද්දස කෙනෙක් බවට පත් වෙන්නේ කියලා. ඊට පස්සේ මේ විදිහට නිද්දස කෙනෙක් බවට දසවස් පිරුණු කෙනෙක් පත් වෙනකොට නිබ්බීසෝ එවැගේම 20 වස් පිරුණු කෙනෙක් එවැගේම නිත්‍යංශ 30 වස් පිරුණු කෙනෙක් නිච්චත්තාලීසෝ නිප්පඤ්ඤාසෝ 45ක් පිරුණු කෙනෙක් ආදි වශයෙන් ඔවුන්ට උසස් වීමක් වගේ නිලතලයක් වගේ එහෙමත් නැතිනම් ඒකෙන් උත්තරීතර බවක් මනින බවක් තිබුණා. මෙන්න මේ කාරණාව සලකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ නිද්දස භාවය කියලා කියන්නේ අරිහත්ත්වයට. එතකොට මොකද නිද්දස බව කියලා කියනකොට මේක දසවසක් පිරීමෙන් නිද්දස බව කතා කරනවා නම් ඔහු මෙතනින් පස්සේ මැරිලා ගිහිල්ලා හෝ මේ ජීවිතයේදී මේක පසකින් තබලා නැවත ඔහුට පුළුවන්කම තියෙනවා නිද්දස භාවය ඉවත් කරන්නට. නැතිනම් නිද්දස බව නැවත පටන් ගන්නට සිද්ධ වෙනවා. ආපහු ඉපදුනාම අර පුරපු දසවස තිබුණද නැද්ද කියලාවත් දන්නේ නැහැ. ආපහු මනුස්ස ජීවිතයේ කිපිදුනොත් ඔබට එකේ ඉඳලා පාසල් යන්නට සිද්ධ වෙනවා. මනුස්සෙක් වුණොත්. එතකොට දැන් මෙන්න මේ විදිහට අපි මෙච්චර අධ්‍යාපන තත්ත්වයකටපත් වෙලා හිටිය කියන එකෙන් ඔබ දැනුමැත්තෙක් පරිපූර්ණත්වයට පත් වූ එකේ සැලකෙන්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට වස් පිරුණයි කියලා වර්ෂ පූර්ණේ උණයි කියලා මේකෙන් දක්වන්නේ නැහැ නිද්දසයි කියලා. මොකද ඔහුට අපව අලුතෙන් පටන් ගන්නට වෙනවා. ඒ නිසා එක වසක් ගියත් නිද්දස කෙනෙක් බවට පත් වෙනවා. අරහත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මෙන්න මේ නිද්දස වස්තු අටක් තියෙනවා. මෙන්න මේ නිද්දස වස්තු නිද්දස වස්තු හත පිළිබඳව අවබෝධ කරනවා නම් නිද්දස වස්තු හතක් තමන්ගේ ජීවිතයට ලං කර ගන්නවා නම් මේ පැත්තට නිද්දස කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ක්ෂීණාශ්‍රව භාවය ඇති කර ගැනීම පිණිස පවතින ධර්මතා හතකට කියුවා සත්‍ය නිද්දස වස්තු කියලා. එතකොට මේ පිළිබඳව දැක්වෙනවා නිද්දසවත්තු සූත්‍ර කිහිපයක්ම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අංගුත්තර නිකායේ සප්තක නිපාතයේදී සත්‍තිමානි වික්ඛවේ නිද්දසවත්තුනි නිද්දසවස්තු හතක් තියෙනවා. කතමානි සත්‍ය මොනවද මේ හත? ඉද බික්කවේ බික්කු සික්ඛා සමාදාන තිබ්බච්ඡන් සික්ඛා සමාදානයේ තිබ්බච්ඡන්தோ හෝති ආයතින්ච සික්ඛා සමාදානේ අවිගත ප්‍රේමෝ මේ ශාසනයේ භික්ෂු භික්ෂුන් වහන්සේ සික්කු භික්ඛු සික්ඛා සමාදානේ තිබ්බච්ඡන්தோ ශික්ෂා සමාදන් වෙන්නට තිබ්බච්ඡන්தோ දැඩි තීව්‍ර කැමැත්තක් තියෙනවා මේ තීව්‍ර කැමැත්ත වගේම ආයතින්ච සික්ඛා සමාදානේ අවිගත ප්‍රේමෝ නැවත තවත් ශික්ෂාවන් සමාදන් වෙන්නට ඇති අවිගත පහ නොවුණු ප්‍රේමයක් තියෙනවා පහ නොවු කැමැත්තක් තියෙනවා මේකට කියනවා පළවෙනි නිද්දස වස්තුව කියලා. ඒ කියන්නේ සීලයක් සමාදන් වෙන්නට සිල් පිළිබඳව ඇති තීව්‍ර ඡන්දය සීලයක් රකින්නට සිල් ආරක්ෂා කරන්නට දුතාං දුතාංගාදී ගුණයන් සමාදන්වගෙන හැසිරෙන්නට ඇති කැමැත්තට කියනවා තිබ්බ සීලේහි ඇති තිබ්බ ඡන්ද භාවය කියලා. ඒ කැමැත්ත කෙලෙසයක් නෙමෙයි ඒ කැමැත්ත ගුණ ධර්මයන්ගේ පැත්තෙන් උත්තරීතර ධර්මයන් දක්වා තමන්ගේ හිත වැඩිම පිණිස පවතින විශේෂ භාගීය ධර්මයක්. එතකොට ඒ ධර්මය එකනා සික්ඛා සමාදානයේ තිබ්බච්ඡන්தோ ශික්ෂා සමාදානයේහි තිවුර ඡන්දයක් ඒකනට තියෙනවා මේ සමාදන් වෙලා හැසිරීමේ ශික්ෂාවන්ගේ නැවත නැවතත් හැසිරීමේ තවදුරටත් ගුණ ධර්මයන් එකතු කරගැනීමේ තීව්‍ර ඡන්දයක් තියෙනවා. මේ කියන්නේ අරහත්ත්වයකට පත්වීමේ ඇති මූලිකම සුදුසු ලක්ෂණ පිළිබඳව. එතකොට සික්ඛා සමාදානයේ අවිගත ප්‍රේමෝ ශික්ෂා සමාදානයේහි අවිගත ප්‍රේමයක් තියෙනවා. ඒකට අද අපි දන්නවා සමහර වෙලාවට සමාජය තුළ නොඑක් පිරිස් කතා කරනවා මේ සීලය අවශ්‍ය නැහැ නිවන් දකින්නට පිළිහිටි සීලයක් ගැනයි මේ කතා කරන්නේ ආදි වශයෙන්. නමුත් මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ විනය පනවලා තියෙනවා. ඒ වගේම නොඑක් ශික්ෂාවන් පනවලා තියෙනවා. ඒ වගේම නොඑක් ගුණධර්මයන් පිළිබඳව පනවලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. මෙන්න මේ ගුණධර්මයන් ශික්ෂාවන් පුරන්නට ශික්ෂාවන් සමාදන්වගෙන හැසිරෙන්නට තීව්‍ර ඡන්දයක් තියෙනවා නම් අනාගතයේත් නැවත නැවතත් ඒ ශික්ෂා සමාදානයේ කෙරෙහි පවතින අවිගත ප්‍රේමයක් තියෙනවා නම් අන්න ඒකට කියනවා නිද්දස වස්තුවකින් යුක්ත කෙනෙක් කියලා. ඊට පස්සේ දෙවෙනි කාරණාව ධම්මනිසන්තියා තිබ්බච්ඡන්தோ හෝති ආයතින්ච ධම්මනිසන්තියා අවිගත ප්‍රේමෝ ධර්මනිශාන්තියේහි තීව්‍ර ඡන්දේ තියෙන කෙනෙක් බවට පත් වෙනවා ආයතින්ච ධම්මනිසන්තිය අවිගත ප්‍රේමෝ නැවත ධර්මනිශාන්තිය කෙරෙහි ඇති අවිගත ප්‍රේමේ දුරු නො වූ ප්‍රේමය ඇති බව කියලා කාරණාවක්. එතකොට මේ ධම්මනිසන්ති කියලා කියනවා ධම්මනිසාමනාය විපස්සනාය තං අදි වචනං. ඒ කියන්නේ ධර්මයේ මෙනෙහි කිරීම ධර්ම විපස්සනාවට කියන තවත් එක නමක් තමයි මේ ධම්මනිසන්තිය කියන වචනේ. ඒතර මේ විදර්ශනාවේහි ධම්මනිසන්තියා තිබ්බ ඡන්தோ හෝති තීව්‍ර ඡන්දයක් තියෙනවා. මේ ලෝකේ යථාර්ථය දකීම පිණිස තීව්‍ර ඡන්දයක් තියෙනවා. ඒ වගේම ආයතින්ච ධම්මනිසන්තිය අවිගත ප්‍රේමෝ නැවත ඒ විදිහේ විදර්ශනානිස්සිත මානසිකාරයේ තුල නැවත නැවතත් වාසය කරන්නට ඔහුගේ කැමැත්ත තියෙනවා. එතකොට මෙන්න මේ කතා කරන්නේ අරහත්ත්වයක් මොහොත වීම පිණිස පවතින ධර්මතාවයන් පිළිබඳව. මෙතනදී විදර්ශනාව පිළිබඳ තීව්‍ර ඡන්දයක් තියෙනවා. අපෝ මේ දේවල් ගැඹුරුයි මොනවා කියනවද දන්නේ අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේම මේ දේවල් අපි දැනගන්නම අවශ්‍යද කියලා මෙතන එපා වුණු මනසක් නෙමෙයි තියෙන්නේ. ඔහු ඒ තුලින් තේරුම් ගන්නට උත්සාහවත් වෙනවා අපි අසුරු කරන ලෝකයේ යථාර්ථය මොකද්ද? මෙතන තියෙන අවිද්‍යාව මොකද්ද? නොදන්නකම මොකද්ද? මොකද්ද අපි නිදී යුතු තැන මොකද්ද? මේ කාරණාතික පිළිබඳව ඔහු දැන ගැනීමට මෙනෙහි කිරීමට ජීවිතය යොදා ගැනීම සඳහා අප්‍රමාදීව උත්සාහවත් වෙනවා අප්‍රමාදීව කටයුතු කරනවා. ඒකට මේකට කියනවා තිබ්බච්ඡන්தோ මේ ධර්මතාවයන් ගැන නැවත නැවත මෙනෙහි කරන්නට ධර්මතාවයන්ගේ නැවත නැවත ඇසුරු කිරීමට ඔහු කෙරෙහි තියෙන තීව්‍ර ඡන්දයක්. ඒක මේ තීව්‍ර ඡන්දය නිසාම ඔහු ආයතින්ච ධම්මනිසන්තිය අවිගත ප්‍රේමෝ නැවතත් ධර්මනි ශාන්තිය කෙරෙහි තියෙනවා විදර්ශනාව කෙරෙහි පහන වූ ප්‍රේමයක් ඔහු කැමති නැවත නැවතත් ඉදිරියටත් ඒක වඩන්නට. මේක දෙවෙනි නිද්දස වස්තුව. ඒ වගේම ඊළඟ කාරණාව ඉච්ඡා විනයේ තිබ්බ ඡන්தோ හෝති ආයතින්ච ඉච්ඡා විනය අවිගත ප්‍රේමෝ. ඉච්ඡා විනයෙහි ඉච්ඡා විනය කියලා කියනවා අචකතාව තුළ පිළිබඳ දක්වනවා තණ්හා විනයේ සමුදය දුරු කිරීමට තෘෂ්ණාව දුරු කිරීමට තිබ්බ ඡන්தோ හෝති. තෘෂ්ණාව දුරු කිරීමට ඇති ඡන්දය. අපි දන්නවා ඡන්දය කියන එක යොදන්නේ සංහාව කියන කාරණාවට. කියන තව එක නමක් ඡන්දය, ඡන්ද රාගය ආදි වශයෙන්. නමුත් මෙතන කතා කරන්නේ කුසල සිතක යෙදෙන ඡන්දයක් පිළිබඳව. අපි දන්නවා ඒ වලට තියෙනවා කත්තු කම්මිතා කුසල ඡන්දය, ඡන්ද irdipaadaදි වශයෙන් දක්වන ඡන්දය පිළිබඳව. එතකොට මෙන්න මේ ඡන්දය ඉච්ඡා විනේ තෘෂ්ණාව දුරු කරන්නට, ඉච්ඡාව දුරු කරන්නට තියෙන කැමැත්ත. එතකොට මේ තෘෂ්ණාව දුරු කරන්නට තියෙන කැමැත්ත අකුසල නෙමෙයි. ඒකේනා කැමැති තෘෂ්ණාව දුරු කරන මනෝභාවයක් ඇති කරගන්නට. රූපය ඇති බව නිසා නම් නැවත නැවතත් ඉච්ඡාව යෙදෙන්නේ. ඔහු රූපය දුරු කිරීම පිණිස උත්සාහවත් වෙනවා. කියන්නේ මේ කතා කරන්නේ අරහත්ත්වය නැතිනම් නිද්දස බව ඇති කරලීමට අවශ්‍ය ගුණ ධර්මයන් පිළිබඳව. එතකොට කෙනෙකුට අවශ්‍යයි ප්‍රතිඵලයක් ධර්මයේ තුල ලබන අග්‍රතම ඵලය ලබන්නට නම් ඔහුට අවශ්‍ය වෙන ප්‍රධානම දේ ඉච්ඡා විනයේ තිබ්බ ඡන්தோ හෝති. මේ තෘෂ්ණා විනයනේ කරන්නට තෘෂ්ණාව දුරු කරන්නට තිවුර ඡන්දයක් තිවුර කැමැත්තක් ඔහුගේ හිත තුල ඇති වෙනවා. ඒ වගේම එතනින් අතර වෙන්නේ නැහැ ආයතින්ච ඉච්ඡාවිනේ අවිගතප්පේමෝ. නැවත නැවතත් මේ තෘෂ්ණාව දුරු කිරීමේ මාර්ගය අසුරු කරන්නට ඔහුට කැමැත්ත පහළ වෙනවා. ඒ වගේම පටිසල්ලානේ තිබ්බ ඡන්தோ හෝති ආයතින්ච පටිසල්ලානේ අවිගතප්පේමෝ. පටිසල්ලාන කියලා කියනවා පිළිසලන කියලා කියනවා මේකට සිංහල වචනේ කියන්නේ ඒකී භාවය. ඒකී භාවය කියලා කියන්නේ හුදකලා බව කියන එක. ඒකට කායික වශයෙන් මානසික වශයෙන් ඇතිවන හුදකලා බව. අපි කලින් කතා කළා මානසික විවේකයේ කියන කාරණාව මොකක්ද කියන එක. මෙන්න මේ හුදකලාව කියන කාරණාව අපිට අවශ්‍ය වෙනවා පටිසල්ලාණය. මේ පටිසල්ලා පටිසල්ලාණයෙහි තිබ්බ ඡන්தோ හෝති කැමැත්ත තියෙනවා. හුදකලා බවට ඇති කැමැත්ත. කෙනෙකුට මහා වනයක් කියනකොට වනාන්තරයක් කැලෑවක් උදකලා බවක් තියෙන කියනකොට කෙනෙක් හිතනවා පාළුවක් ඒ වගේම කාංශයක් Tamanට ඒක දුක පීඩාවක් හැටියට නමුත් ධර්මයේ ඇසුරු කරන කෙනා දන්නවා ධර්මයේ දියුණු කරගන්නට ඒ තරම් පහසු වෙනස් වටපිටාවක් නැහැ. බාහිර උපද්‍රව රහිත බව අපිට ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක් හැටියට එයා දන්නවා. ඒ නිසා ඔහු ඒ පිළිබඳව තීව්‍ර ඡන්දයක් තියෙනවා. ඒ පිළිබඳව තිබ්බ ඡන්දෝ පටිසල්ලාමේ තිබ්බ ඡන්දෝ ඒකී භාවයේ උට තියෙනවා තීව්‍ර ඡන්දයක්. ඒ වගේම අවිගත ප්‍රේමෝ ඒ කෙරෙහි දුරුණෝ පහනෝ කැමැත්තක් තියෙනවා. ඊට පස්සේ විරියාරම්භේ තිබ්බ ඡන්தோ හෝති ආයතින්ච විරියාරම්භේ අවිගත ප්‍රේමෝ වීරය ආරම්භ කරන් ආරම්භ කිරීමෙහි කෙලෙස් දුරු කිරීමට අවශ්‍ය වීරය මේකට කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරය කියලා. නූපන්න කුසල් නූපදී නූපද වීමටත් උපන් අකුසල් දුරු කිරීමටත් නූපන් කුසල් ඉපද වීමටත් උපන් කුසල් වැඩි දියුණු කිරීමටත් කියන මේ කාරණා හතරට යෙදෙන මේ ඡන්දයට කියනවා තිබ්බ ඡන්ද තේවර ඡන්දයක් වීර්ය ආරම්භයේ කෙරෙහි ඇති තීව්‍ර ඡන්දය කියලා. මෙන්න මේ වීර්ය ආරම්භයේ කෙරෙහි තීව්‍ර ඡන්දය තියෙන කෙනාට ඒ කෙරෙහි අවිගත ප්‍රේමයේ පහන වූ ප්‍රේමය ඇතිවට කියනවා. මේ ශාසනයේ වැඩෙන පුද්ගලයේ ඒ වගේම නිද්දස ගුණයක් තියෙන කෙනෙක්. ඔහු නිද්දස බව පිණිස කටයුතු කරන කෙනෙක්. එතකොට ඒ වීරය කියන දේ අපේ ජීවිතයට අවශ්‍ය දෙයක්. ඒ වීරය ධර්මයේ තුල හැසිරෙන කෙනෙකුට අවශ්‍ය දෙයක් වීරය නැතිකම නිසා තමයි බොහෝ විට කෙනෙකුට ධර්මයේ තුල හැසිරෙන්නට පුළුවන් කමක් නැත්තේ. මොකද අපි පංචකාමයේ අනුව යන මනසට කැමති ධර්මයේ පැත්ත අපිට අකමැති බව එදෙනවා. ඒ නිසාම අපිට තීව්‍ර ඡන්දයක් යෙදෙන්නේ නැහැ විරියාරම්භයට. ඒ නිසා ධර්මයේ හැසිරෙන කෙනෙකුට මාර්ගඵලයේ ඇතටපත් වෙන්නට අවශ්‍ය කෙනෙකුට මේ තිබ්බ ඡන්දය අවශ්‍යයි විරියාරම්භයේහි ඒක නිද්දස වත්වා. ඒ වගේම ඊළඟ කාරණාව සති නේපක්ඛේ තිබ්බ ඡන්தோ හෝති. සතියෙහි නේපක්ඛ කියලා කියන ප්‍රඥාවට කියන සවනම සති සහ ප්‍රඥා සති සම්පජන්‍ය කියලා තව විදිහකින් අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. මේ නේපක්ඛ නැමැති ප්‍රඥාවටත් සතියටත් තීව්‍ර ඡන්දයක් තියෙනවා. ප්‍රඥාව වඩන්නටත්, සිහිය වඩන්නටත් තීව්‍ර ඡන්දයක් තියෙනවා. ඒ වගේම ආයතින්ච සති මේපක්කේ අවිගත ප්‍රේමෝ නැවත සති මේපක්කේහි මේ ප්‍රඥාවෙහි ඇති අවිගත දුරු නොවූ ප්‍රේම ප්‍රේමයේ ඇති බවක් තියෙනවා. ඊට පස්සේ ditthi pativedaya tibba chando hoti ditthi pativeda කියලා කියනවා මාර්ග දර්ශනයේහි එතකොට මේ මග්ග දර්ශනයේහි මාර්ගයේ පෙන්වීමෙහි මාර්ගයේ දැකීමෙහි ඇති තිබ්බ ඡන්தோ තීව්‍ර ඡන්දයක් තියෙනවා ආයතින්ච දික්ටිපටිවේදේ අවිගත ප්‍රේමෝ නැවතත් ඒ පිළිබඳව ඇති දුරුනෝ පහනෝ ප්‍රේමේ ඇති බවක් මෙන්න මේ ධර්මතා හතට කියනවා සත්‍ය නිද්දස වස්තු කියලා මේ නිද්දස වස්තු ඇති කෙනා තමයි නිද්දස භික්ෂුවක් බවට නිද්දස කෙනෙක් බවට පත් වෙන්නේ ඒ කියන්නේ මේ ශාසනයේ නිද්දස කෙනෙක් කියලා කියන්නේ පහ වූ ආශ්‍රව ඇති ක්ෂීණාශ්‍රව රහතන් වහන්සේට. ඒතර ක්ෂීණාශ්‍රව රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නට නම් මෙන්න මේ නිද්දස වස්තු පිළිබඳව දැනගෙන ඉන්නට අවශ්‍යයි. නැතිනම් නිද්දස වස්තු තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්නට අවශ්‍යයි. ඒ නිසා කියනවා සත්ත ධම්මා අභිඤ්ඤේය සත්ත නිද්දස වත්තු වෙන ධර්මතා හතක් අභිඤ්ඤේයයි කුමක්ද සත්ත නිද්දස වත්තු කියලා ඊළඟ කාරණාව අට්ඨ ධම්මා අභිඤ්ඤේය අට්ඨ අභිභායතනානි ධර්මතා අටක් තියෙනවා අභිඤ්ඤේය ධර්මතා අටක් මොනවද ධර්මතා අට අභිඤ්ඤේය අභිභායතන ධර්ම අට්ඨ අභිභායතනානි අභිභායතන අටක් අභිබ අභිභවති කියනවා මැඩ පවත්නවාට. ඒකට අභිභායතන කියනවා මැඩ මැඩ යා යුතු ස්ථාන මැඩ මැඩ යා යුතු කාරණා අටක් තියෙනවා. එතකොට මේ අභිභායතනයන් පිළිබඳව දක්වන අභිභායතන සූත්‍රයක් තියෙනවා. මේ අභිභායතන සූත්‍රයේදී අට්ඨිමානි භික්ඛවේ අභිභායතනානි අංගුත්තර නිකායේ අටක නිපාතේ දැක්වෙන අභිභායතන සූත්‍රයේදී අට්ටිමානි භික්කවේ අභිභායතනානි කතමානි අට්ට මේ අභිභායතන අටක් තියෙනවා මොනවද මේ අභිභායතන අට කියලා කියන්නේ අජ්ජත්තං රූප සංඤේ ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සන්න දුබ්බා දුබ්බංගානි අජ්ජත්තං රූප සංඤේ ආධ්‍යාත්මේහි රූප සංඥා ඇතිව ඒකෝ බහිද්ධා රූපානි පස්සති කෙනෙක් බාහිර රූප දකිනවා පරිත් ස්වර්ණ දුර්වර්ණ වූ රූප. එතකොට ආධ්‍යාත්මයේහි රූප සංඥා ඇතුව කියලා කියන්නේ මේ පිළිබඳව අටකතාදී විග්‍රහ වෙලා තිනවා. ආධ්‍යාත්මික වස්තුවක් කෙරෙහි යම්කිසි කෙනෙක් හිත සමාධි කරනවා. ඒ කියන්නේ කේසාදී වර්ණයක් දිහා බලලා දන්තාදී තමන්ගේ ආධ්‍යාත්මික වස්තුවක් දිහා බලලා කෙනෙක් ආධ්‍යාත්මික වස්තුවක හිත සමාධි කරනවා. දත්වල තියෙන සුදු පැහැයට ආධ්‍යාත්මික හිත මෙහෙवला කෙනෙක් ඕදාතේ පිළිබඳව සංඥා අරගෙන එයා අජත්ත රූප සංඥේව හිත වඩනවා. අජත්ත රූප සංඥේව හිත වඩනකොට බහිද්ධා රූපානි පස්සති බාහිර එයා රූප දකිනවා පරිත්තානි ස්වන්න දුබ්බන්නානි අරිත්තෝ ස්වර්ණෝ දුර්වර්ණෝ රූප දකින්නවා. මේකෙන් කියන්නේ බාහිර ගස් ගල් ගෙවල් දොරවල් දකින මට්ටමක් නෙමෙයි. මේ කියන්නේ කාමයෙන් මිදෙන කෙනෙක් විසින් නැවත නැවතත් මැඩ මැඩ යා යුතු අභිභායතන කියලා කියන්නේ ඒ නිසා මැඩ මැඩ හිත යා යුතු මේ කාමයෙන් හිත මුදවලා මේ මට්ටමට හිත ගත්තා මේ මට්ටමට හිත ගත්ත කෙනා ඒ මට්ටමින් හිත අනිත් මට්ටමකට ගත්තා ඒ මට්ටමට ආපු කෙනා ඊළඟ මට්ටමට යනවා හරියට බිම ඉඳලා පළවෙනි පඩියට නැග්ග පළවෙනි පඩිය උපකාර කරගෙන දෙවෙනි පඩියට නැග්ග දෙවෙනි පඩිය උපකාර කරගෙන තෙවෙනි පඩියට නැග්ග ආදී වශයෙන් මේ මැඩලා යා යුතු ස්ථාන 8ක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. ඒකට පළවෙනි එක තමයි අපි සාමාන්‍ය ලෝකේ විසිරුණු ආධ්‍යාත්මික සහ බාහිර විසිරුණු සංඥාවල ඉන්න කෙනෙකුට අජත්තං රූප සංඤේ ආධ්‍යාත්මික රූප සංඥාවකට හිත තියලා කෙනෙක් උපසම හිත සමාධි කරනවා සමාධි කරනකොට බාහිරානි රූපානි පස්සන්ති බාහිර රූප දකිනවා කොහොමද බහිද්ධා රූපානි පස්සති අප්පමාන අප්පමානානි සන්න දුබ්බන්නානි අප්‍රමාණ වූ ස්වර්ණ දුර්වර්ණ වූ රූප දකිනවා මේකෙන් කියන්නේ බාහිර රූප කියලා මේ නානත්වයෙන් හම්බෙන රූප නෙමෙයි යම් කෙනෙක් ආධ්‍යාත්මයේහි අපි හිතමු ඕදාත කියන ලක්ෂණය තුල ඕදාත කියන්නේ සුදු පැහැයට මේකට කියනවා කසිනයක් කියලා. යම් කෙනෙක් ඕදාත ලක්ෂණයට හිත තියලා ආධ්‍යාත්මික ඕදාත බව නිසා හිත එකඟ කරනවා. එකඟ කරනකොට ඔහුට උපචාර පරිකර්මාදී සිද්ධ කරන මේ ලක්ෂණය නිසා අටිභාගාදී නිමිති පහල කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ හිතේ මානසිකව තමන්ගේ හිත පැත්තෙන් ඇති කරගත්ත ඕභාසාදී නිමිත්තක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආලෝකයක් විදිහට සුදු පැහැය පිළිබඳව ඇති කරගත්ත මේ නිමිත්ත ආධ්‍යාත්මික නෙමේ බාහිර ධර්මයක්. එතකොට මේ බාහිර නිමිත්ත පරිස්සයි කුඩයි පතුරවන්නට පුළුවන් දෙයක් මේ නිමිත්ත කියන එක. නමුත් මේක පැතිරිලා නැහැ. අවම මට්ටමක තියෙන්නේ. එතකොට මේ අවම මට්ටමක තියෙන මේ නිමිත්ත එයාගේ හිතේ සමාධි මට්ටම මේ සමාධි මට්ටමේ ඉන්න කෙනාට ස්වර්ණ දුබ්බන්නානේ මේ නිමිත්ත හොඳ පැහැපත් දීප්තිමත් එකක් වෙන්නත් පුළුවන් සමහර විට අපහැදිලි එකක් වෙන්නත් පුළුවන් හිතේ සියුම්ම හිත විසිරිලා නම් ඒ කෙනාට මේ නිමිත්ත දුර්වර්ණ වෙන්න පුළුවන් ඒ වගේම මේ පිළිබඳව හොඳට හිත සමාහිත වෙන කෙනෙකුට මේ වර්ණය ස්වර්ණ වෙන්නත් පුළුවන් මෙන්න මේ විදිහට ආධ්‍යාත් ආත්මේහි හිත රූප සංඥාව වාසය කරනවා නමුත් බාහිර රූපේහි එයාට රූප දකින්නවා රූප බාහිර රූපේ දකින්නවා කියන්නේ අන්න අර විදිහට නිමිත්ත පිළිබඳව අදහසක් පවත්තන නිමිත්ත පිළිබඳව ඒ විදිහට අදහසක් පවත්තන ඔහුට එතනින් මැඩ යායුක්ක් හැටියටයි දක්වන්නේ ඒ කියන්නේ තාන් අභිභූයේ ඥානාවේ පස්සාමීති ඒවං සංඥං හෝති ඉදං පඨමං අභිභායතන මේ විදිහට දනිමි දකිමි කියලා ඇති කරගත්ත මේ මානසික ස්වභාවය අභිභායතනයක් මෙතනින් ඔහු රැඳෙන්නේ සීමාවකටපත් වෙන්නේ නැහැ එතනින් උත්තරීතර බවට එතනින් එහාට ගියපු මානසික මට්ටමකටපත් වෙනවා ඒකට කියනවා පළවෙනි අභිභායතන ධර්මය ඊට පස්සේ දෙවෙනි අභිභායතන ධර්මය අජත්තං රූප සංඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති අප්පමානානි ස්වන්න දුබ්බන්නානි ඒකට කලින් වගේම අජත්ත රූප සංඤී ආධ්‍යා අජත්තං රූප සංඤී ආධ්‍යාත්මීහි රූප සංඥා ඇතුව බහිද්ධා රූපානි පස්සති අර අපි කිව්ව විදිහට නිමිත්ත බාහිරව හම්බෙන නිමිත්ත කලින් කිව්ව පරිත්තයි කියලා. ඒ කියන්නේ කෙටි කියලා. දැන් කියනවා අප්‍රමාණානි අප්‍රමාණයි. ඔහුට පතුරවන්නට පුළුවන්කම තියෙනවා. තමන් කැමති දිශාවකට කැමති විදිහට තමන්ට ආලෝකය හෝ ඒ ඕභාසය හෝ එහෙම නැතිනම් ඒ කසින නිමිත්ත පැතිරවීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ අප්‍රමාණ වූ ස්වර්ණ දුර්වර්ණ වූ ඒ මානසික මට්ටමත් අභිභායතනයක් මේක දෙවෙනි අභිභායතනය කියලා කියනවා. ඒ වගේම අජ්ජත්තං අරූප සංඤේ ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සංන දුබ්බන්නානි අජ්ජත්ත අරූප සංඤේ කියලා කියන ආධ්‍යාත්මයේහි අරූප සංඤේ ආධ්‍යාත්මයේහි රූපයන් පිළිබඳව දැක්මක් ඇත්තේ නැහැ ආධ්‍යාත්මයේ තියෙන්නේ අරූප සංඥාවක් ආධ්‍යාත්මයේ පිළිබඳව ඔහුගේ විශේෂයක් ඇත්තේ නැහැ නමුත් බහිද්ධා රූපානි පස්සති පරිත්තානි ස්වන්න දුබ්බන්නානි බාහිර රූපයක් තුළ ඔහු ස්වර්ණ දුර්වර්ණ ආදී වශයෙන් ඇති කරගත්ත නිමිත්තක් තියන්නට පුළුවන්කම තියෙනවා. ධාතු මනසිකාරාදී භාවනාවක් තුළ ආධ්‍යාත්මික වශයෙන් විශේෂත්වයක් ඇත්තේ නැහැ. නමුත් බාහිර ඇති ධර්මයක් කෙරෙහි ඔහු චිත සමාධි සමාධිමත් කරනවා. මේ බාහිර නිමිත්ත ඔසවාගත්ත බාහිර නිමිත්තෙහි හිත එකඟ වෙලා තියෙනවා. ස්වර්ණ පරිත්ත වූ ස්වර්ණ දුර්වර්ණ වූ රූපයන් ඔහු ඒ තුල දකිනවා. මේක තුන්වෙනි අභිභායතනයේ බවට පත් වෙනවා. ඒ වගේම ආධ්‍යාත්මයේ අරූප සංඥා ඇතිව බාහිර රූප සංඥේව වාසය කරනවා. කොහොමද බාහිර රූප සංඥේවේ ඉන්නේ? කලින් කිව්ව පරිත්තයි කියලා දැන් කියනවා මහත් අපමානානි කියලා අප්‍රමාණ වූ විදිහට ඒ නිමිත්ත පතරවන්නට ඒ අප්‍රමාණ වූ පටවි නිමිත්ත පිළිබඳව ඔහුට ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට ඇසුරු කරන මට්ටමත් හතරවෙනි අභිභායතනයේ හැටියට දක්වනවා. ඊට පස්සේ අජත්තං අරූප සංඥා අධ්‍යාත්මයේහි අරූප සංඥා ඇතිව බාහිර රූපය දිහා බාහිර රූපය බලනවා නීලානි නීල වර්ණානි නීල නිදස්සනානි නීලානි නීලානි භාවසාන එතකොට බාහිර රූපයේ දකින්නවා නීලානි නීල වර්ණානි නිල් නිල් පාට නිල් වර්ණයෙන් යුක්ත ඒ වගේම නීල නිදර්ශනානි නිල් නිදර්ශනයන්ගෙන් යුක්ත නීල නිභාසානි මේ නීල නිභාසයෙන් යුක්ත බාහිර රූපය දකින්නවා එතකොට නීල කසිනේ වඩන කෙනෙකුට නිල් පාට කියන මේ සංඥාව තුළ බාහිර නිල් පාට වූ ලෝකයේ නිල් පාට වූ නිමිත්තක් එයා හදාගන්නවා. එතකොට ආධ්‍යාත්මික ගැන එයාට සංඥාවක් ඇත්තේ නැහැ. ආධ්‍යාත්මික රූපය ගැන එයා හිත එකඟ කරලා තියෙන කුමක් ගැනද? අර බාහිර පේන නිමිත්ත පිළිබඳව. මෙන්න මේ නිසා තමයි අපි අද කතා කරන රූපාදී මේ නිමිති මේ ධර්මයන් ඔක්කොම අපිට මනෝභාවය තුළ ඇති බවට ගෙනල්ලා දුන්න ධර්මයක්. මේ ධර්මයන් අපිට අයින් කරන්නට පුළුවන්. කායික වශයෙන් ඇති කරගත්ත සංකල්පනාව අපිට මනෝභාවයෙන් ඇති කරගන්න සමාධි නිමිත්තකින් වහලා දාන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි ධ්‍යාන උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ කය කියන එකේ බර අද අපි වැඩිපුර දරන්නේ වැඩිපුර ඔසවන්නේ අපේ මානසික මට්ටම මේ කයට යොමු කරලා කයට බැසගෙන පවත්වන කම නිසා. එනිසා කය කෙරෙහි යම් වෙහසක් එනවා නම් ඒක අපිට මානසිකවත් අපි විඳින්න සූදානම්. නමුත් මේ කයෙන් හිත නිදහස් වුණොත් කයෙන් හිත නිදහස් වීම නිසා අපිට හිතට හිතේ නිදහස උරුම වීම නිසා ඒ ඇති වෙන සැහැල්ලු බව, ඒ ඇති වෙන ප්‍රීතිමත් බව අපිට අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. එනිසා ධානාදී මට්ටම් වලින් කරන්නේ මේ රූපයෙන් හිත නිදහස් කරලා හිත නාම ධර්මයන්ගේ නිමිත්තක් කෙරෙහි හිත అలවන එක. ඒ කියන්නේ බාහිර නීල කසිනේ දිහා බලාගෙන ඉස්සෙල්ලම උපචාර පරිකර්මාදිය කරලා ඒ නිල් පාට ස්වභාවය පිළිබඳව තමන්ගේ ඇස් දෙක පියාගත්තත් තමන්ට හිතින් ආවර්ජනා කරලා පටිභාග නිමිත්ත උපදව ගන්න පුළුවන් මට්ටමට වඩලා ඊට පස්සේ පටිභාග නිමිත්ත නැවත නැවත ඔහුට පරිකර්ම කිරීමේ හැකියාව තියෙනවා ධ්‍යාන උපදවා ගැනීම දක්වා. මෙන්න මේ විදිහට මේ නීල කසිනේ වඩන කෙනෙකුට දැන් ආධ්‍යාත්මයේහි කායික සංඥාව ආධ්‍යාත්මයේ රූප සංඥා ඇත්තේ නැහැ. නිසා ආධ්‍යාත්මයේ අරූප සංඥා. නමුත් එයාට බහිද්දා බාහිර පැත්තෙන් පේනවා නීල වන්න. නිල් පාට නිල් වර්ණ ස්වභාවයේ නිල් ස්වභාවයේ ඔහුට නිල් පාටින් ආලෝකමත් බව ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවයට හිත සත්තුන කෙනාට කියනවා පස්වෙනි අභිභායතනය කියලා කියනවා. ඊට පස්සේ මේ විදිහටම අජත්තං අරූප සංඤේ ආධ්‍යාත්මයේහි අරූප සංඥාව එකතුව බහිද්ධා රූපානි පස්සති තීතානි තීත වර්ණයෙන් යුක්ත කහ වර්ණයෙන් යුක්තව කෙනෙක් දකිනවා බාහිර රූපේ පිළිබඳව. එතකොට ඒ වර්ණයේ දිහා බලලා කෙනෙක් කසින භාවනාවක් සිද්ධ කරනකොට අර නීල කසිනිය පිළිබඳව අපි කතා කළා වගේම දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අජ්ජත්තං අරූප සංඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති ලෝහිතකානි. ආධ්‍යාත්මයේහි අරූප සංඤීව කෙනෙක් බාහිර රූපේ දකිනවා ලෝහිතකානි. ලේවන් පැහැ ඇති රූපය දකිනවා නැතිනම් කසිනය වඩනවා. අජත්තං අරූප සංඤේ ඒකෝ බහිද්ධා රූපානි පස්සදි ඕදාතවන්නානි කෙනෙක් සුදු පාට වර්ණය ඇතුව වඩනවා. එතකොට මෙන්න මේ විදිහට මේ කසින භාවනාවන් පිළිබඳව විග්‍රහ කරලා දක්වනවා. මෙන්න මේ අතට කියනවා අට අභිභායතන කියලා මේ වැඩමින් ඥායතු ස්ථාන අටක්. මේ තුල හිත රැවටෙන්නට නොදී මෙතනින් හිත නතර වෙන්නට නොදී ඒ ඒ සමාධි නිමිත්තේ හිත නතර නොවි ඉදිරියට වැඩීම පිණිස මේ ධර්මයන් මැඩගෙන මෙතන තියෙන දොස් දැකලා ඉන් එහාට හිත වැඩීම පිණිස හිත අරගෙන යා යුතු වෙනවා. ඒ නිසා මේ ධර්මයන්ට කියනවා අභිභායතන කියලා. මේ සමාධිය පැත්තෙන් ආශේවනය කරනකොට කෙනකෙනාට පුළුවන්කම තියෙනවා කෙනකෙනාට ලබාගත හැකි ධර්මයන් තමයි අභිභායතන. ඒ අභිභායතන ධර්මයන් අභිභවායන් නැත්නම් ඒද ඔහුට සත්‍ය අවබෝධයක් සිදු කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ඒ අභිභායතන ධර්මයන් අභිභවා යා යුතු වෙනවා. ඒ නිසා ඒ මැඩ මැඩ යා යුතු ස්ථාන හත් ස්ථාන අටක් තියෙනවා. ඒ නිසා කියනවා අට ධම්මා අභිඤ්ඤේය මේ ධර්මයන් අටක් අභිඤ්ඤේයයි කුමක්ද මේ ධර්මතා අට? මෙන්න මේ අට අභිභායතන ධර්ම. ඊට පස්සේ නව ධම්මා අභිඤ්ඤේය අභිඤ්ඤේය ධර්මතා නවයක් තියෙනවා. මොනවද මේ අභිඤ්ඤේය ධර්මතා නවය? නව අනුපුබ්බ විහාරා. අනුපූර්ව විහාර අනුපූර්ව විහරණ නවයක් තියෙනවා. අනුපූර්ව විවරණ විහරණ නවය අභිඤ්ඤේයයි. කුමක්ද අනුපූර්ව විහරණ නවය? විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කෙනෙක් ප්‍රථම ධානය උපදෝගෙන වාසය කරනවා නම් ဒုတိ ය ධානය උපදෝගෙන තෘතිය චතුර්ථ ධානය උපදෝගෙන ඒ වගේම රූප සංඥාවන්ගේ ඉක්ම වීමෙන් ආකාසානං ඡායතනෙ උපදෝගෙන වාසය කරනවා නම් ඒ වගේම විඥානං ඡායතනෙ උපදෝගෙන වාසය කරනවා නම් කිසිවක් නැතයි නත්ති කිංචි කියලා වඩලා ආකින්චඤ්ඤායතනෙ උපදෝගෙන වාසය කරනවා නම් ඒ වගේම නේව සංඥා නා සංඥායතනෙ උපදවාගෙන වාසය කරනවා නම් ඒ වගේම සංඥා වේදිත නිරෝධය උපදවගෙන වාසය කරනවා නම් මෙන්න මේ 10ට කියනවා නව අනුපූර්ව විහරණය කියලා. ඒකට මෙතනත් බොහොම වැදගත් කාරණාවක් අපිට තියෙනවා. මේ ධානයන් ගැන කතා කරනවා මේ නව අනුපූර්ව විහරණයන්ගේදී මේ අනුපූර්ව විහෙරණයන්ගේදී ධානයන් පිළිබඳව කතා කරනකොට කතා කරන වැදගත් සුවිශේෂී වචන ටිකක් තියෙනවා. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං. ඒකට මේ කාමයන්ගෙන් වෙන්න අකුසලයන්ගෙන් වෙන්න තමයි මේ ධානය වඩන්නේ. ඒකට ප්‍රථම ධානයේ වැඩිවේ කොහොමද? කාමයන්ගෙන් වෙන්ව විච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන්ව තමයි මේ ධානයක් කෙනෙක් උපදවන්නේ ධානයක් වඩන්නේ. ඒ ධානයක් වඩනකොට ධානයක් උපදවගත්ත කෙනෙකුට ඒ කාම සංකල්පනාවන් తాවකාලිකව සදංග වශයෙන් ඔහු විසින් ප්‍රහාණයකට ලක් කරනවා. අකුසල ධර්මයන් ගරු අකුසල ධර්මයන් తాවකාලිකව ඔහු ප්‍රහාණයකට සදංග ප්‍රහාණයකට ලක් කරනවා. විස්කම්බන ප්‍රහාණයකට ලක් කරනවා. එතකොට සමුච්ඡේද ප්‍රහාණයක් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. මාර්ගඵල මට්ටමින් තමයි ඒ ඒ මට්ටමින් සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරන්නේ. ධ්‍යාන ගැන ටික විතරක් කතා කරනකොට අපිට මෙතනදී මේ විච්ඡේව කාමේහි විච්ඡේව අකුසලේහි ධම්මේහි කියලා කතා කරන එක බොහොම වැදගත් කියලා කිව්වේ බොහෝ දෙනෙක් ඇති කරගත්ත මිත්‍යා මතවාදයකට පිළිතුරක් මේ තුල දකින්නට තියෙන නිසා. ඒ කියන්නේ අද සමාජය තුල ධ්‍යාන ලබාගත් අයයි කියාගන්න පිරිසුත් බොහෝමයක් සිටිනවා. ඒ වගේම ධ්‍යාන වලට සමවදන පිරිසකුත් පිළිහිදලා තියෙනවා. ධර්මයේ කියනවායි කියලා විවිධ මතිමතාන්තර ප්‍රකාශ කරන පිරිස් අතර. නමුත් ඒ හැම බොහෝ කෙනෙක් කාමයේ අනුව කටයුතු කරනවා ගිහි ජීවිතත් ගත කරනවා. නමුත් ඇහුවොත් ප්‍රථම ධානයක්පත් වෙලා ဒုတိ ය ධානයක් උපදෝගෙන තෘතිය ධානයක් උපදෝගෙන චතුර්ථ ධානයක් උපදෝගෙනයි කියලා කියනවා. හැබැයි මේ ශාසනයේ ධර්මයේ තුල විග්‍රහ කරන හෝ බාහිර ශාසනයක හෝ වේවා ඕනම ධානය උපදෝගන්න කෙනෙක් උපදෝගන්නේ විවිච්ඡේව කාමයේහි විවිච්ඡේව අකුසලයේහි. කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව. එතකොට කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව නම් උපදෝගන්නේ ධානය කියන දේ ඒ කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව උපදෝගත්ත ධානය තියාගෙන ඒ කෙනාට පුළුවන්ද කාම භූමිය තුල කාමයේ නැවත නැවතත් අසුරු කරන්නට කාමයේ අසුරු කරනවා නම් ඒ අනුසාරයෙන් ගියපු ධර්මයන් නැවත නැවතත් පරිශීලනය කරනවා නම් ඔහු එහෙනම් ධානලාභීත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක ඊනියා වැරදි ධාන මතවාදයක් පමණයි හුදෙක්ම. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ වගේ කාරණා තුළින් ඇත්තටම ධානයක් කියන තැන ඇති මනෝභාවය වෙන්නේ අපිට නිකම්ම සතුටක් දැනිලා හිතට ප්‍රීතියක් දැනිලා ඒකේ විතක්ක ਵਿਚාරක් තිබුණා කියලා අපිට හිතෙන මානසික ස්වභාවය නෙමෙයි. ඉන් එහාට ගියපු මේ සතර මහා ධාතු රූපයෙන් මිදීම ගැන මේ කතා කරන තැන. පොට්ටපාදාදී සූත්‍ර දේශනාවන්ගෙදී බලා ගන්න පුළුවන්කම තියෙනවා. ආත්ම භාව ප්‍රතිලාභ තුනක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මේකෙදී ආත්ම භාව ප්‍රතිලාභ තුනක් පිළිබඳව දක්වනකොට පළවෙනි එක මේ කබලින්කාර ආහාර භක්ෂණය කරන ඕලාරික රළු ආත්ම භාව ප්‍රතිලාභය. දෙවෙනි ආත්ම භාව ප්‍රතිලාභය සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභය තුන්වෙනි ආත්ම භාව ප්‍රතිලාභය මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය එතකොට සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභය නැතිනම් කබලින්කාර ආහාර අනුගියපු රළු මට්ටමින් අපි සතර මහා ධාතුව සැප දුක් විඳින සතර මහා ධාතුවට තණ්හා කරන සතර මහා ධාතු රූපයේ කෙරෙහි වලාගෙන රාගය ඇති කරගන්න මානසික මට්ටමක ඉන්න කෙනාට සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභයේ බොරුවක් මනෝමය ආත්ම භාව ප්‍රතිලාභේ බොරුවක්. මේ දෙකම බොරුවක්. මේ දෙක ඇත්ත කරගත්ත ඒ කියන්නේ සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභය කෙනෙක් ඇත්ත කරගත්තොත් ඒ කෙනාට කබලින්කාර ආහාරය ඇති රළු ආත්ම භාව ප්‍රතිලාභයක් මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයක් බොරුවක්. මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය කෙනෙක් ඇත්ත කරගත්තොත් ඒ කෙනාට අර රළු කබලින්කාර ආහාර මට්ටමේ ආත්ම භාව ප්‍රතිලාභයන් සංඥාමය මට්ටමත් බොරුවක්. මේ දෙකක් එක තැනක තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ආත්ම භාව ප්‍රතිලාභ දෙකක් කෙනෙකුට එක තැනක තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එකට සංඥාමය මට්ටමක් තියෙනවා කවලින්කාර ආහාර ආත්ම භාව ප්‍රතිලාභයක් තියෙනවා කියන මට්ටම කියෙන්නේ නැහැ. ඒ නිසා තමයි අද දවසේදී අපි කාමයන්ව ගිහිල්ලා ඉන්න නිසා තමයි රූපේ පරියාපන්නව ඉන්නේ. විදින්නෙම සතර මහා ධාතු රූපයක් එක ගිහිලා. සතර මහා ධාතු රූපයේ අදහස නැත්නම් සතර මහා ධාතු රූපයේ උපකාරය නැත්නම් අපේ කාමයේ කෙලෙසේ පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා තමයි අපි කැමති වස්තුව අපි රූපෙන්ම හොයන්නේ. දකින්න කැමති රූපෙම ඕනේ අපිට ඒ සතුට ඇති කරගන්න. ඊට පස්සේ අපිට අහන්න කැමති ශබ්දේම ඕනේ අහලා ඒ කැමති ගීතෙම අහලා ඕනේ අපිට ඒ සුවසම්නස ඇති කරගන්නට. අපි කැමති ගන්ධය මොනේ අපිට ඇති කරගන්න. ඒකට මේ සතර මහා ධාතු ප්‍රතිබද්ධ දෙයක් සතර මහා ධාතුවට අවශ්‍යමයි. අද අපිට සැප දුක කියන කාරණාව උරුම කරලා ලබලා දෙන්නේ. මේකෙන් කියන්නේ අද දවසේදී අපි ඉන්නේ කබලින්කාර ආහාර භක්ෂණය කරන රළු ආත්ම භාව ප්‍රතිලාභයක. මේ ආත්ම භාව ප්‍රතිලාභයේ ඉන්න කෙනාට සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභේ එහෙම නැත්නම් ධානමත් සම්බරු රූපාවචර ධානත් අරූපාවචර ධානත් බොරුවක්. මේ කෙනා ඉන්නේ කබලින්කාර ආහාර රූපේ විඳින මනෝභාවයක් තුළ. ඒ කබලින්කාර ආහාර ඒ විඳින මනෝභාවය තුළ ඉන්න කෙනාට සංඥාමය දේ මනෝමය දේ බොරුවක් බවට පත් වෙලා. යම් කෙනෙක් සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභය ලබා ගත්තොත් යම් ධානා සංඥාවක උපචාර පරිකර්මාදී කරලා අර්පණාවසෙන් ධානයකටපත් වුණොත් ඒ ධානයකටපත් වුණ කෙනාට සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභයකුයි තියෙන්නේ. ඒ කෙනාට තවදුරටත් සතර මහා ධාතු රූපේ අවශ්‍ය නැහැ. එයාට විඳින්නට. සතර මහා ධාතු රූපේ විඳින මනෝභාවයෙන් එයා නික්මලා ඉවත් වෙලා ඉවරයි. එතකොට කාමේනුත් නික්මලා කෙලෙසේනුත් නික්මලා. කාමයේ පැවැත්වේ කොහෙද? කාම ගුණික ධර්මයන් කෙරෙහි. අපි කාමයේ ඇති කරගත්තේ රූපයන් කෙරෙහි. ඒ නිසා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කිව්ව පංචකාම ගුණ කියලා. එතකොට මේ කාමයේ ඇති කරගත්තේ කෙනකෙනා කෙනකෙනාගේ පැත්තෙන් මේ පංචකාම ගුණය කෙරෙහි. කාමය කාම ගුණ. දැන් කෙනෙක් ළඟ මේ කාමයේ නැත්තම් එයාට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කාම ගුණ බවට පත් වෙන්න පුළුවන් කමක් නැත්තේ. කාමේ නැත්තම් ඒක කාම ගුණ බවට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් එයාට රූපේ දිහා බලාගෙන කැමති දේ විඳින මනෝභාවයෙන් එයා ඉක්මනට ඉවරයි. ශබ්දේ දිහා අහගෙන ඉඳලා එයා කැමති ශබ්ද විඳින මනෝභාවයෙන් එයා ඉවත් වෙලා ඉවරයි. ගන්ධ රස ස්පර්ශයන්ගෙන් එයා ඉවත් වෙලා ඉවරයි. එනිසා එයාට කියනවා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියලා. එතකොට දැන් ප්‍රථම ධානයේ උපදෝගෙන වාසය කරන කෙනෙක් එයා රූපාවචර ප්‍රථම ධානය උපදවගත්තා. කාමාවචර ප්‍රථම ධානය නැහැනේ. එතකොට මේ ධානය උපදවගත්ත මේ කෙනාට හැම වෙලාවකදීම කාමාවචර කාම භූමියේ යෙදෙන ලක්ෂණට ඉක්ුයි. රූපාවචර ප්‍රථම ධානය උපදවගත්ත කෙනාට කාම භූමියෙන් නිදහස් වුණ කාම භූමියෙන් වෙන් වුණ මනසකුයි පවතින්නේ. එතකොට කාම භූමියෙන් වෙන් වුණ මනසක් කියලා කියන්නේ ඒ කෙනාට සියලුම කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණයකට ලක් වෙලා කියලා නෙමෙයි කියන්නේ. නමුත් අර රූපේ විඳින මත්තමේ ඇති වුණු මනෝභාවය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය නොවුනත් විස්කම්බන වශයෙන් ප්‍රහාණයට ලක් කරලා. එයා తాවකාලිකව ඒක යටපත් කළා. ඒ නිසා මෙන්න මේ වගේ මනෝභාවයන් පිළිබඳව අපිට හොඳට අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍යයි වර්තමානයේ තුල අපිට ධර්මයේ පිළිබඳව හොඳ දෘෂ්ටීන්ට අනුගත නොවි ධර්ම විනයානුකූල නුවණක් ඇති කරගන්නවා නම් මේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන වගේම ඊට පස්සේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයක් එහෙමත් නැතිනම් අරූපාවචර මට්ටමකට හේතු වෙන ආකාශය අනන්තයි කියන බව දැකන ආකාසානංචායතනයත් ඒකේ රළු බව දැකලා නාම ධර්මයන් කෙරෙහි හිත යොමු කළා විඥානයේ අනන්ත බව පිළිබඳව දකින විඥානංචායතනයත් ඊට පස්සේ මේකෙත් හටගන්න බව දැකලා ඉවර වෙලා නැති වෙන ස්වභාවය පිළිබඳව දැකලා එහෙනම් මේක කිසිවක්ම නැහැ නේද කියන මේ නැත්ති කිංචි කියන බව තුලින් උපදෝගත්ත ආකින්චඤ්ඤායතනයත් ඒ වගේම මේ සංඥා නිරෝධය උපදවා ගැනීම පිණිස නිර සංඥා නා සංඥායතනයත් ඒ වගේම සංඥා වේදනාවන්ගේ නිරෝධය නිසා උපදවගත්ත නිරෝධ සංඥාවක් කියන මෙන්න මේ කාරණාවක් කියන මේ විහරණයන්ට කියනවා නව අනුපූර්ව විහාර විහාර කියලා නව අනුකුබ්බ විහාර කියලා විස්තර කරනවා ඊට පස්සේ ඊළඟ කාරණාව අපිට හම්බෙනවා දස ධම්මා අභිඤ්ඤේය අභිඤ්ඤේය දස ධර්මයක් තියෙනවා මොකද්ද අභිඤ්ඤේය දස ධර්මය දස නිජ්ජර වත්තු හොනි නිජ්ජර වත්තු 10ක් තියෙනවා නිජ්ජර කියලා කියන්නේ ජරාවටපත් වෙන වස්තුවට කියනවා නිජ්ජින්න කියලා කියන ජරාවටපත් වුණ කියන අර්ථයෙන් ඒකට මේ නිජ්ජර වත්තු කියලා කියනවා දිරීමටපත් වෙන අර්ථයෙන් එතකොට මොනවද මේ නිජ්ජර වස්තු 10 සම්මාදිට්ඨිකස්ස භික්කවේ මිච්ඡාදිට්ඨි නිජ්ජින්නා හෝති යේච මිච්ඡාදිට්ඨිපච්චය අනේකා පාපකා කුසල ධම්මා සම්භවಂತಿ තේ චස්ස නිජ්ජින්නා හොಂತಿ මේ ධර්මතා 10ක් තියෙන නිජ්ජර වස්තු මොනවද 10 අංගුත්තර නිකායේ දසක නිපාති දක්වන නිජ්ජර සූත්‍රයේදී විස්තර කරනවා සම්මාදිට්ඨිය ඇති කෙනාට මිච්ඡාදිට්ඨි නිජ්ජින්නා හෝති මහාචත්තාරීෂක සූත්‍රයේදී මේ පිළිබඳව විග්‍රහ කරනවා සම්මාදිට්ඨිය උපදෝගත්ත කෙනාට මිච්ඡාදිට්ඨිය නිජ්ජින්නයි මිච්ඡාදිට්ඨිය දෙරීමට ගෙහිලා යේච මිච්ඡාදිට්ඨි පච්චය යම් මේ මිත්‍යා දෘෂ්ටි ප්‍රත්‍යයෙන් ඉපදුනා නම් නොඑක් පාපක අකුසල ධර්මයන් තේචස්ස නිජ්ජින්නා හොන්ති ඒකත් ඒ කෙනාට දොරෝනා එතකොට සම්මාදිට්ඨි පත්‍යාච්ච අනේක කුසල ධම්මා භවනා පරිපූර්ණං ගච්ඡanti. ඒ නිසාම හැදුණු සම්මාදිට්ඨිය නිසා මේ කුසල ධර්මයන් භාවනාවෙන් පිරීමට යනවා. මේකට කියනවා පළවෙනි නිජ්ජර වස්තුව. ඒ කියන්නේ සම්මාදිට්ඨිය නිසා මිච්ඡාදිට්ඨිය දිරීමට යනවා. සම්මාදිට්ඨිය කියන කාරණාව අපි දන්නවා දෙආකාරව තියෙනවා. එතකොට ලෞකික උන ආශ්‍රව සහිත වූ මේ ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවා කර්මයේ කර්මඵලය අදහන මේ ලෝකයේ පිළිබඳව අවබෝධ කරගන්න ලෝකයේ අනුගියපු නුවණක් පවත්තන ශාස්ත්‍රව උන උපදිවේපක්ක අනුගියපු ධර්මතාවයක් තියෙනවා නුවණක් තියෙනවා ඒ නුවණට කියනවා සම්මාදිට්ඨිය ලෞකිකයි කියලා. එතකොට මේ ලෞකික සම්මාදිට්ඨිය තුළින් කර්මයේ කර්මඵලයේ අදහන නුවණ කුසලයේ අකුසලයේ දන්නකම තමයි අදහස් කරන්නේ දක්වන්නේ. කර්මයේ කර්මඵලය දන්න බව නිසාම කර්මයේ කර්මඵලය අදහන ලක්ෂණය නිසාම මෙතනදී කර්මයේ කර්මඵලය අදහන්නේ නැති මිත්‍යා දෘෂ්ටියක් තියෙනවනේ. ඒ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටියක් තියෙනවනම් මේ නියත මිත්‍යා දෘෂ්ටිය දුරු කරලා ලෞකික සම්මා දිට්ඨිය ඇති කෙනාට නියත මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් නියත මිත්‍යා දෘෂ්ටිය දුරු කරලා උඩ තියෙන ලෞකික සම්මා දිට්ඨිය. ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨිය කෙනෙක් උපදව ගන්නකොට මේ හැම දෙයකටම මුල් වෙන මිත්‍යා දිට්ඨි සංඛ්‍යාත යම් නොදැනීමක් තියෙනවා නම් අවිද්‍යාවෙන් උපද්දවන දෙයක් තියෙනවා නම් ඒකද දුර වෙනවා. කියන්නේ පූර්ණ අවිද්‍යාව දුර වෙනවා කියලා නෙමෙයි කියේ සෝවාන් ඵලයෙන්ම යම් කිසි අවිද්‍යාවේ මට්ටමක් තියෙනවා නම් Taman තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී ධර්මයන් ඇති කරන ඒ මට්ටම දුරු කරනවා. සකදාගාමි ඵලෙන් ඒ අනිත් අකුසල සංයෝජනයන්ගේ මට්ටම රූපය අනුව ගියපු ධර්මයන් කෙරෙහි ඇති කරගත්ත කාමරාග පටිගාදී ධර්මයන්ගේ ඇති තුනී භාවය කියන කාරණාව ඇති කරලා දෙනවා. අනාගාමී මට්ටමින් ඒ කාමරාග පටිඝාදී ධර්මයන් දුරු කිරීමකට ලක් කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා ධර්මයේ තුලින් ඒ ඒ ධර්මයන් දිරීමට යන ආකාරය කියන්නේ සම්මාදිට්ඨිය තුල මිච්ඡාදිට්ඨිය දුරු කරනවා. ආකාර කීපයකට. ඒකට මාර්ගඵල හතරට ආකාර හතරකින් මිත්‍යා දෘෂ්ටි කියන කාරණාව වැරදි දැකීම කියන කාරණාව දුරු කරනවා. එතකොට සෝවාන් ආරයන් වහන්සේට සෝවාන් ඵලයේ සෝවාන් ඵලයට පත් වෙනකොට සක්කාය දිට්ඨිය කියන තැන තියෙනවා නම් වැරදි දැකීමක් සීලබ්බත පරාමාස කියන තැන තියෙනවා නම් විචිකිච්ඡා කියන තැන තියෙනවා නම් යම් වැරදි දැකීමක් මේ වැරදි දැකීම සෝවාන් ආරයන් වහන්සේට දුර වෙනවා සෝවාන් මාර්ග දර්ශනේ එතකොට සෝවාන් මාර්ගයේ තුල තිබුණු සම්මාදිට්ඨියෙන් සිද්ධ කළේ මොකද්ද? මේ මිච්ඡා දිට්ඨිය දිරීමට ගියා. මේ මිච්ඡා දිට්ඨිය නැවත නොහට ගන්න බවට පත් කිරීමකට ලක් කළා. එතකොට මෙන්න මේ විදිහට සම්මා දිට්ඨිය කියන කාරණාවේදී හැම වෙලාවකදීම මිත්‍යා දෘෂ්ටිය දිරීමකට යනවා. සකුදාගාමි ඵලයේදී සකුදාගාමි ඵලය කියන මට්ටමේ කාමරාගයන්ගේ වැඩි බවක් තියෙනවා නම් මේ මට්ටම දිරීමට යනවා. අනාගාමි ඵලයේ මේ කාමරාග ප්‍රතිගාදී ධර්මයන් දුරු කිරීමකට ලක් කරනවා. ඊට පස්සේ රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිජ්ජා කියලා තියෙනවනම් මේ සියලු ධර්මයන්ගේ දිරීමකට ලක් කරනවා අරහත් මාර්ගය. එතකොට මෙන්න මේ විදිහට ඒ ඒ මට්ටම් වලින් මිච්ඡාදිත්‍ය ධර්මය දිරීමකටපත් කරන එකට කියනවා පළවෙනි නිජ්ජර වස්තුව කියලා. ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම මේ විදිහට සම්මා සංකල්පනාව, මිච්ඡා සංකල්පනාව ජීර්ණත්වයට පත් කරනවා. මේ විදිහටම අනිකුත් අංගයන්ගේ දක්වනවා සම්මා වාචාවේ මිච්ඡා වාචාව සම්මා කම්මන්තේ මිච්ඡා කම්මන්තේ සම්මා ආජීවයේ මිච්ඡා ජීවය සම්මා වායාමයේ මිච්ඡා වායාමයේ සම්මා සතියේ මිච්ඡා සතිය සම්මා සමාධියේ මිච්ඡා සමාධිය සම්මා ඥානයේ මිච්ඡා ඥානය සම්මා විමුක්තියේ මිච්ඡා විමුක්තිය කියන මේ කාරණා ටිකත් මේ ටිකට කියනවා දස නිජ්ජර වස්තු කියලා මේ පිළිබඳව අපි ඉදිරියටත් කරුණු කාරණා සාකච්ඡා කරමු. කල්පනා කරගන්න අද දවසේදී මේ විදිහට ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු කුසල ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ධර්මයන් මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරක ආදී සීල දේවගණ සමූහය අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම තෙරුවන් සරණයි